හොඳයි නම් සාදාන වහන්සේ. අද මෙයට නාම රූප බලලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් විදර්ශනා භාවනා අතරින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වરૂපය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුත්තේ ඒ අනිව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකින්නේ කරනු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් පමණක් නෙවෙයි පංචස්කන්ධ වශයෙන් දැකලා නැත්නම් ආයතන හයක් වශයෙන් දැකලා එහෙමත් නැත්නම් ආයතන 12ක් වශයෙන් නැත්නම් ධාතු හයක් වශයෙන් ධාතු 18ක් වශයෙන් හේතුඵල ධර්මතාව වශයෙන් පටිච්ච සම්පද සමුපාද ධර්මතාව වශයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ ආකාර වලින් දකිමින් අනාත්ම ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත ඒ අවබෝධ කරගන්න ආකාරයේ විලාසය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද ධර්මය විස්තර කරන විට විඥානපච්චා නාම රූපං කියන තැන එම නාම රූප කියන වචනේ එක් අවස්ථාවකදී විස්තර කොට බදාරලා තිබෙන්නේ මෙන්න මේ විදිහට. කතමංජ මික්කේ නාම රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතේ රූපං පස්සෝ වේදනා සංඥා චේතනා මනසිකාරෝ ඉදං උච්චතේ නාමං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතේ නාම රූපං කියලා මේ විදිහට ඒක විස්තර කරලා තිබෙනවා සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම් කිසි උපාදාය රූපයක් ඇති වුණා නම් ඒකට රූපේ කියලා කියනවා ඒ වගේම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කොටස් වලට නාම කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට මේ නාමයේ සහ මේ රූපයේ කියන දෙකම එකතු වුණාට පස්සේ නාම රූප කියන වචනය අපි පාවිච්චි කරන ලබන්නේ. එතකොට මේ නාමය සහ රූපය නාම රූප දෙකක් තියෙන සත්ත්ව ලෝකවල පවතින්නේ. එතකොට නාමයේ රූපයේ පැවැත්ම සඳහා රූපයේ නාමයේ පැවැත්ම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවතින. හරියට එකිනෙකට හේතු කරලා තියෙන හේතුවක් වගේ හේතු කර තිබෙන ලෑලි දෙකක් වගේ පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල සඳහා පැවැත්ම සඳහා හේතු වෙනවා ඒ වගේම දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ල සඳහා පැවැත්ම සඳහා හේතු වෙනවා එකිනෙකාගේ උපකාරය ලැබමින් ඒ ලෑලි දෙක පවතින ආසේ මේ නාමයේ උපකාරය ලැබමින් රූපය රූපයේ උපකාරය ලැබමින් නාමයක් පවතිනවා එතකොට මේ රූපය කියනකොට බුදුරජාණන් වහන්සේ සූත් පාඨයේ දැක්වේ උතරමහා භූත සහ එම නිසා හටගන්නා උපාදාය රූප රූප වශයෙන්. රූප කියන එකේ අදහස විවිධ ප්‍රත්‍ය නිසා වෙනස් වන විරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම නිසා වෙනස් ස්වરૂපයකට පත්වනවා කියන එකයි. උපපතිතිකෝ බික්කේ තස්මා රූපං දිවිච්ඡති කියලා දක්වා තිබෙනවා. සීතල උෂ්ණය මෙසි මඳුරු වදුරු ශාපේ පාසාවෙන විවිධ හේතුන් මත වෙනස් වෙන ලක්ෂණයෙන් යුතු නිසා තමයි මේ රූප රූපේ කියලා අපි කියන්නේ. ඒකට ඒ ප්‍රධාන වශයෙන් මහා භූත හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ පණ ඇති පණ නැති ඕනෑම රූපස්කන්ධයක රූපයක තිබෙන ලක්ෂණ මූල ධාතු හතරක්. මේ පඨවි ධාතුව කියන්නේ යම් කිසි දෙයක් පස්සන ස්වરૂපයට පත්වන කොටසකින් යුතු නම් අන්නේ පස්සන ස්වરૂපයට පත්වන කොටස ඒ වගේම යම් කිසි දෙයක ප්‍රතමණයක් තිබෙනවා නම් ඒ ප්‍රතමණය ඒකේ ඒ වතර ගතිය තමයි ආපෝ කියන්නේ ඒ තියෙන රශ්මිය ශීතල ස්වરૂපයේ තේජෝ වගේම ඒ සිට ඒ තිබෙන සෙම්බෙන වැනෙන ස්වરૂපයේ වායෝ ගතිය තමයි වායෝ ධාතුව වශයෙන් හඳුන්වනු ලබන්නේ එතකොට අපේ ශරීරයේ ඔය කිස්තුම් නියද සම්මස්නාර ආදී වශයෙන් දෙතිස් කුණ පොත්සායන් ගැන මේ අහලා ඇති දෙතිස් කුණ පොත්සායන් අතරින් කෙස්සිට මත්සලුම් ගම් කේශාසිට මත්සලුම් ගම් කෙස්සිට මුලේ දක්වා තිබෙන කොටස් එස පඨවි ධාතු අධික කොටස් නිසා ඒවා පඨවි ධාතු වශයෙන් කොටස දක්වා තිබෙනවා ඒ වගේම ඊළඟ පිටේ පිට කියන කොටසේ සිට මූත්‍රා කියන කොටස් 12 ආපෝ ධාතුව අධික නිසා ආපෝ ධාතුව වශයෙන් පොත්වල දක්වා තිබෙනවා. ඒ වගේම තේජෝ කොටස් හතරක් පොත්වල උගන්වනවා. සංතාපන පරිධාන පරිපාටක ආදී වශයෙන් සංතාපනය කියන්නේ නිරන්තරයෙන්ම අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයට ඔය කරන්ට් හයිට් වලින් කතා කරනවා නම් 97.4ට අපේ උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය අවස්ථාවලදී ඒක තමයි සංතාපන තේජෝ ධාතුව වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේ පාචක තේජෝ ධාතුව කියන්නේ අපි කනු ලබන කන බොන දේවල් දිරවීමට උපකාර වන කොටස් වල ඇති ඒ තේජෝ ගතියයි. ඒ වගේම ජීවාපන අපේ මෝරණ ස්වરૂපයේ ජීවාපස්සන ස්වરૂපයේ පත්කන්නේ තේජෝ ධාතුකින් බවයි පොත්වල දක්වන්නේ ඒකටයි ජීවාපන තේජෝ ධාතුව කියන්නේ අනිත් තව එකක් තියෙනවා පරිධාන අපේ අත්පා දනවා නැත්නම් ඇස් දනවා ආදී බඩ දනවා පපුව දනවා ආදී වශයෙන් කතා කරන විට ඇතිවන්නේ තේජෝ ධාතුවක් ඒ ඒකට තමයි පරිධාන තේජෝ ධාතුව වශයෙන් පොත්වල කියන්නේ එතකොට ශරීරයේ තියෙන වායු ධාතු කොටස් හයක් තිබෙන බවක් දක්වලා තියෙනවා. උද්දංගම වායු ධාතුව, අදෝගම වායු ධාතුව, උඩ බලා ගමන් කරන වායු ධාතුව තිබෙනවා. අපි වචන පිට කරනකොට මේ වායු ධාතුව ගමන් කිරීම නිසා ඒ විවිධ තැන්වල ඒ වායු ධාතුවේ හැපීම නිසා තමයි මේ ශබ්ද පිටවන්නේ ඒ විදිහට එක්ක පිට කරන විට සිනහ වෙන විට කතා කරන විට උඩ බලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා ඊළඟට අද්දෝකම වායු දහස මල මෝචාදී පහ කරන විට පාස පහළ බලා ගමන් කරන වායු දහසක් තියෙනවා. අංගමංගානිසාරී වායු දහස තියෙන අංග පංගසංග එහාට මෙහාට සලවන විට අසරවන විට ගමන් කරන ලබන වායු දහසටයි ඒ නම කියන්නේ අංගමංගානිසාරී වායු දහස කියන්නේ. ඊළඟට කුච්ච සේවායෝ ධාතුව සහ කොට්ට සේවායෝ ධාතුව කියලා තව දෙකක් තියෙනවා. ආමාශය තුළ සහ අන්තර බඩවැල තුල තිබෙනා වූ වායු ධාතු කොටස් වලට ඒ නම් දෙක පිළිවෙලින් කියන ලබන්නේ ඒ වගේම ආස්වාස් ප්‍රස්වාස් වායු ධාතුවක් තිබෙනවා. මේ විදිහට සතර මහා භූත කොටස් අපි හඳුනා ගන්නට ඕන. මේ විදිහට එකිනෙක නම් වලින් විවිධ විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවට වඩා අපිට ප්‍රයෝජනවත් වන්නේ මේ ශරීරයේ පඨවි ධාතු ඇත, ආපෝ ධාතු ඇත, තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇත කියලා මුළු ශරීරයේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතර වෙන වශයෙන් දැකීම දකින්නට පුළුවන් සත්‍යයක තමයි අපිට ප්‍රෝලිනවත් වන්නේ. මේ ධාතු හතර නිසා හටගන්නා උපාදාය රූප කියන. ඒ නිසා <coughs> මේ ධාතු හතරේ සංයෝගය නිසා, සම්මිශ්‍රණය නිසා පහළවන රූප වලට තමයි උපාදාය කියන්නේ. රූප වල තියෙන යම් කිසි වර්ණයක් මේ වර්ණය නිර්මිත වන්නේ විවිධ රූප කොටස් කියන්නේ පඨවි ආදී මූල ධාතු කොටස් වල ඇති සම්මිශ්‍රණයේ ස්වરૂපය මත. ඉතින් මේක කොයි කොයි ආකාරයෙන් සම්මිශ්‍ර වීම තුළින් විවිධ විවිධ පාට වර්ග සැදෙනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේට නම් පැහැදිලිවම දකින්නට පුළුවන්. අන්න ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ඒ වර්ණය කියන එක උපාදාය රූපයක්. ඒ වගේම මේ රූප වල තියෙන යම් කිසි ගන්ධ සුවඳක් ගන්ධයක් ඒ ගන්ධය කියන එකත් උපාදාය රූපයක් ඒක හැදෙන්නේ ඒ ධාතු කොටස් වල සම්මිශ්‍රණය තුළින්. ඊළඟට රසයක් තියෙනවා මේ රූප කොටස් වල ඒ රසයත් ඒ වගේම ඕජාවක් තියෙනවා ඒ ඕජාවක් කියන කොටස් හතරත් මේ රූප නිසා හටගන්නා උපාදාය ඒක නිසා හටගන්නා රූපය එතකොට අපේ ශරීරය අනුව බලනකොට ඇහැ තියෙනවා චක්ඛුන්ද්‍රිය කියන්නේ චක්කු ප්‍රසාද රූපේ කියලා කියනවා. ඇහි තියෙනවා ප්‍රසාද ගතියක්, උපමට්ටම් ගතියක්. මේකත් මූල ධාතු හතරෙන්ම හැදිච්ච උපාදාය රූපයක්. කනෙත් තියෙන වෙන ප්‍රසාද ගතියක්, නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, මුළු ශරීරෙත් තියෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද වශයෙන් මේවා හඳුන්වන්නේ. ඒ ප්‍රසාද රූපත් සෑම එකක්ම උපාදාය රූප වශයෙන් හැඳින්වෙන්නේ. ඊළඟට ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියලා ස්ත්‍රීගේ මුළු ශරීරය පුරාම තියෙන ස්ත්‍රී භාව රූප, පුරුෂයෙකුගේ මුළු ශරීරය පුරාම තියෙන පුරුෂ භාව රූප. මේ භාව රූප දෙකත් උපාදාය රූප ඒ කියන්නේ මූල ධාතු හතරෙන් හටගත් දේවල්. ඊට අමතරව අපි අපේ කයේ දැහැල්ලු භාවයන්, මුද්දු භාවයන්, කර්මන්‍යතා භාවයන්, ඒ වගේම ජීවිතේ ජීවිතෙන් දිරූප ආදී රූප කොටස් වෙනවා. මේවත් සෑම එකක්ම උපාදාය රූප. එතකොට අර මුලින් කියපු මූල ධාතු හතරයි පස්වති උපාදාය රූපයි ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූප කියලා කියන්නේ. මේ රූපස්කන්ධයේ ස්වરૂපය අවබෝධ කරගන්න ඕන නාම රූප වෙන වශයෙන් දකින්නට ප්‍රථමයි. රූපස්කන්ධයේ ස්වરૂපයේ කියනකොට මේව මූල ධාතුවත් පඨවි ආපෝ තේජෝ වායව වශයෙන් දැකීම පමණක් නෙවෙයි මේව ඇතිවීමේ හේතු තියෙනවා ඒ හේතු දකින්නට ඕන විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීමේ හේතු හතරක් දක්වා තිබෙනවා පොතල කර්ම චිත්ත ඉස්සෝ ආහාර කියලා කර්මය නිසා හටගන්න රූප තියෙනවා මේ ශරීරයේ ඒ වගේම චිත්ත නිසා හටගන්නා රූප ඒතු ශීත උෂ්ණ දේශ මේ දෙක නිසා රූප හට ගන්නවා. ආහාර නිසා කන බොන ආදී කන බොන ආහාර නිසා මේ රූප හට ගන්නවා. ඒක මොනනම් කබලීකාර ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර වශයෙන් දක්වන දක්වා මේ තුනෙන් රූප හට ගන්න ආකාරය දක්වන්නේ. රූප සමුදය කියන්නේ ඒකයි. එතකොට රූපය හරියට තේරුම් ගන්නට නම් රූප සමුදය තේරුම් ගන්නට ඕනේ. රූප සමුදය තේරුම් ගන්න නම් කිසිවක් නිසා නෙවෙයි මේ රූපයේ කෙරෙහි ලෝක සත්‍ය මුලා වෙනවා මේ මේක මමය මේක මගේ මේක ආත්මයක් ආදී වශයෙන් සත්‍ය වශයෙන්ම හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියන පැහැදිලි අවබෝධය ඇති වෙනකොට මේක මම මගේය ආත්මයක් කියලා ඒ විදිහට ග්‍රහණය කරන්නේ එම නිසා ඒ රූප සමුදය දකින්නට ඕනේ ඒ රූප තුළ යම් රූපයන් නිසා යම් කිසි ආස්වාදයක් ලැබෙනවා හිතට. මේ ආස්වාදයේ කුමක්ද කියලා තේරුම් ගත යුතුයි. ඒ වගේම රූපයේ තියෙන ආදීනෝ රාශිය. විශාල කියන්නට බැරි තරම් අශේෂාලාදීන රාශියක් තියෙන රූපයක පැවැත්ම නිසා අපේ රූප ස්කන්ධය පැවැත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදු වෙනවා ඒ සෑම කර්ම ආදීන මේ රූපේ ජරාවටපත් වෙන එක ව්‍යාධි වලටපත් වෙන එක දිරණ එක කවල පොළන හවල පවිත්‍ර කළා පෝෂණය කරන එක ආරක්ෂා කරන එක ආදී විවිධ හැම දෙයක්ම රූපේ තුළ තියෙන ආදීනයක් ඒකට ආදීනයන් තේරුම් ගන්නට ඕනේ ඊට අමතරව මේ රූපේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ධර්මයක් අනිත්‍ය ධර්මයක් කියලා පැහැදිලිව දකින්නට. ඒ රූපේ ඒකාන්ත වශයෙන්ම දුකක්මයි කියන අවබෝධය ඇති වෙන්න ඕන. ඒ වගේම රූපේ දුක උපදවා දෙන ස්ථානයක් කියන අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ඊට අමතරව මේ රූපේ මම හෝ මගේ ආත්මයක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතු කරනවා. මේ මම මගේ නොවන ආත්ම නොවන ස්වરૂපය තේරුම් ගන්නට මහසෙන්න පුළුවන්කම ලැබෙනවා හේතුඵල වශයෙන් දකින විට ඊට අමතරව මේ රූපස්කන්ධයේ තියෙන මූල ධාතු හතර වෙන් කරලා බලන විටත් ඒ අනාත්ම ස්වરૂපය දකින්නට පුළුවන්කම ලැබෙනවා ඒ රූපය එක්කෝ ඒ ධාතු වශයෙන් දකින්නට පුළුවන් නැත්නම් දෙතිස් කුණප කොටසයන් වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ දෙතිස් කුණප කොටසයන් වශයෙන් අවබෝධ කරාට පසුව තිස්තුන්ියේ දසම්මස්නාරාදී මේ එක එක කුණප කොටසක් තුළ තියෙනා වූ රූප කොට මූල ධාතු අතර වෙන් කරන්නට පුරුදු වෙන්නට ඕන. දැන් අර තිස්තුන්ියේ දසම්මස්නාරාදී කොටස් පඨවි ධාතු අධික දැනීම පඨවි ධාතු කොටස් කියලා කියුවට ඒකේ සෑම අනිකුත් රූප මූල ධාතුත් තිබෙනවා. ආපෝ තේජෝ වායෝ කියන අනිත් ඒවා. ඒ වගේම තමයි පිටසංසෙන් මම බොබ්බෝ ආදී වශයෙන් කියපු කොටස් 12 ආපෝ ධාතු අධික බැවින් ආපෝ ධාතු කොටස් කියලා හඳුන්වනවාට ඒවැය තියෙනවා පඨවි තේජෝ වායෝ කියන ශේෂ කොටස. මෙන්න මේක තේරුම් අරගෙන බලන්න ඕන. දැන් උදාහරණයක් අපි කිව්වොත් එහෙම අපි හිතමු මන සම්මස් කියන්නේ ශරීරයේ තියෙන පඨවි ධාතු අධික කොටසක් බැවින් මේවා පඨවි ධාතු කොටස් වශයෙන් තමයි පොත්වල හඳුන්වන්නේ. නමුත් ඒ තියෙන අනිත් ධාතු කොටස් හතරක්. දැන් එහි තියෙනවා චේතමනයක්. ඒක තමයි එහි තියෙන ආපෝ ගතිය. එහි තියෙන රස්නයක් හෝ චේතපීත. ඒක තමයි එහි තියෙන තේජෝ ගතිය. ඒ මස් කොටසක් ගත්තොත් එහෙම වේලෙච්ච මස් කොටසක් හා ඒ කොටස සංසන්දනය කළොත් ඒක කියනවා පිම්බිච්ච ස්වરૂපයක්. මේ පිම්බුණු ස්වરૂපයේ වායු ධාතුව නිසා හැටි වෙන එක. එතකොට මස් කියන කොටස සත්‍ය වශයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සම්මිශ්‍රණය. මේ ධාතු කොටස් හතර හතර පැත්තකට අපිට වෙන් කරන්නට පුළුවන් වුණොත් මේ මස් කියන දේ නැති වෙනවා. කියන්නේ අපි මස් කියලා කතා කළේ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරගේ සම්මිශ්‍රණයකට මේ කොටස් හතර හරියට අපි වෙන් කරලා පැත්තකට දැම්මොත් එහෙම ඒ මස් කියන එක නැති වෙනවා. අනිත් ඒවත් එහෙම තමයි. කියලා සම කියලා අද උදාහරණයකට අපි සම කියලා කතා කරන එක පටවි ධාතු අධික බැවින් පටවි කොටසක් වශයෙන් හඳුන්වන්නේ. සත්‍යව නමුත් ඒකේ තියෙන මූල ධාතු හතරම. එහි තියෙනවා තෙතමනයක් හෝ සත්‍යයක් සීතලක් වෙන දෙයක්. ප්‍රශ්නය සීතලක් හැමග තියෙනකොට ඒකේ තියෙන්නේ ඒ තේජෝ ස්වરૂපේ තේජෝ ගති. එහි තෙතමනයක් තියෙන වේලිහමක් හා සම්බන්ධ කරලා ඒ හම් අනිත් හම දේශ බැලුවොත් එහෙම ඒ තියෙන තෙතමනේ භාෂයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ඒ තියෙන ආපෝ ගතිය. ඒ වගේම හැම වේල හැකිලිලා නැතුව පින්හි ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි මෙහි තියෙන පට මේ වායෝ ගතිය. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරම තියෙන හැම හැමයි. මේ විදිහට ඒ කොටස් වල එකිනෙක කොටසක් කරන් මූල ධාතු හතරකින් මේවා නිර්මිත වෙලා තියෙන්නේ කියලා ඒ මූල ධාතු හතර වෙන් කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එහෙම කරනකොට අපිට තේරෙනවා මේ මූල ධාතු වල කිසිම ආකාරයෙන් ශබ්දේ කුජලික ආත්මයක් කියලා ගන්නට කිසියක් ශේෂවන්නේ නැහැ නේද කියන කරුණ. එතකොට මේ මූල ධාතු හතර වශයෙන් මේ කොටස් ඔක්කොම අරගෙන බැලුවොත් එහෙම ආපෝ කොටස් පවා ගන්නට ඕන මූල ධාතු හතරක් වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් ලී කියලා ගත්තොත් ආපෝ කොටසක් එහි තියෙනවා රස්නය ශීතලක්. එහි තියෙනවා ලේ කැටි ගැහෙන කැටි ගැහෙන ස්වරූපයක්. ඒ කැටි වැටුනහම තියෙන එකේ පටවි ගැටි අධික වශයෙන්. එතකොට ඒකේ තුන් විච්ච ස්වરૂපයක් තියෙනවා. ඒ විදිහට පටවි ධාතුවක් තියෙනවා වතුර ගතියක් තියෙනවා ප්‍රශ්නයක් සීතලක් තියෙනවා ඉතින් මුල් ගතියක් තියෙනවා සෑම මූල ධාතු කොටස් හතරක් මේ තියෙනවා මේ විදිහට තමන්ට පුළුවන් සෑම කොටසකම ඒ කියන්නේ කොටස් දෙකකින් පුළුවන් සෑම කොටසකම තමන්ට පුළුවන් ආකාරයෙන් මේ ධාතු හතර වෙන් කරලා බලන්නට පුළුවන් නම් බොහොම හොඳයි. ඒකට තමයි අපිට රූපය ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම බැලුවාට පස්සේ මේ සෑම කොටසක්ම නිට්ටයයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුන නඟලා බැලුවොත් රූපේ නියම තත්ත්වය අපිට තේරෙනවා. මෙන්න මෙහෙම තේරුණාට පස්සේ මුළු ශරීරයේම තියෙන රූප කොටස් කියන්නේ රූපස්කන්ධේම නාමස්කන්ධයේ මෙතන අපි කතා කරන්නේ රූපස්කන්ධයම දෙස එකවර සිතින් බලලා ඒකේ තියෙන මූ පඨවි ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන් වෙනවා. ආපෝ ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන් වෙනවා. තේජෝ ධාතුව මේකේ වායෝ ධාතුව මේකේ කියලා ඒ මුළු ශරීරයේම පැතිරී ඇති මූල ධාතු හතර දෙන් වශයෙන් සිතින් දකින්නට පුළුවන් සමත්කමක් දක්ෂ භාවයක් තිබෙන්නට. එහෙම දකින්නට පුළුවන් වුණාට පස්සේ මේ මුළු ශරීරයේම තියෙන පටවි ධාතුව මම හෝ මගේ සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගන්නට ඕන. ධාතු කියන එකේ වචනේ තේරුම සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි ඇති මේ හුදු අනාත්ම ධර්මතාවයක් කියන එකයි. දැන් මේ ධාතු කියන එක පාවිච්චි කරන රූප වලට විතරක් නෙවෙයි විඥානය උදලා විඥාන ධාතු කියලා කියනවා. වෙන දෙයක් කියන නිර්වාණයට උනත් නිබ්බාන ධාතු කියලා කියනවා. සංකත අසංකත ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්නට පුළුවන්. මේ ධාතු කියන්නේ සත්‍යයේ පුඤ්ඤලේ කාර්යයක් වන ස්වરૂපය කියන එක. එතකොට ඒ මුළු ශරීරයේම තියෙන මූල ධාතු අතර පඨවි ධාතු දේශ බලලා මේ මගේ මේක ආත්මයක් නෙවෙයි මම මගේ නෙවෙයි පොදු හේතුව හේතුන් නිසා හට ගන්න ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඨවි ධාතුව සිතෙන් වෙන් කරනවා නම් ඒ වගේම එලෙසින්ම සිතන ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් වෙන් කළොත් එහෙම මේ වායෝ මේ ධාතු කොටස් හතර හතර පැත්තකට අයින් කරන්න පුළුවන් සිතින්. එක ළඟ සිටගෙන ඉන්න හතර දෙනෙක් හතර පැත්තට ගියාට පස්සෙව ඒ කලින් හිටගෙන හිටපු තැන කිසිවෙක් නැහැ. ඔක්කොම හිස් භාවයටපත් වෙනවා. මේ විදිහට මේ ශරීරයේ තියෙන මූල ධාතු හතර මේ සමාධි ප්‍රඥාවෙන් යුතුව සමාධියෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ඈත් කළොත් එහෙම තමාගේ ශරීරය සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. සිතට රූප නිමිත්ත වැටෙන්නේ. රූප නිමිත්ත කියන්නේ තමන්ගේ ශරීරයේ දේශ සිතින් බැලුවාම සිතට ඒක පේනවා. මේකටයි රූප නිමිත්ත කියන්නේ මේ සිතට පේන රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නැති වී සිතින් රූප නිරුද්ධ වෙනවා. ඒක රූප නිරෝධයක් මේ පහළම මට්ටමම තියෙන. මේ ආකාරයෙන් 14 වෙන් කරන්නත් පුළුවන්, වෙන් කරලා ඈඩ් කරන්නත් පුළුවන්. ඈත් කළාට පස්සේ අසහකරම් විඥානං ඒවා විශේෂිත කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා එදහතු විභංග සූත්‍රයේ. ඒක ඊට පස්සේ විඥාන ස්කන්ධය පමණයි කරන්නේ. විඥාන ස්කන්ධය කියන්නේ මෙතන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටම. ඒකෝට එතන විඥාන නාම ස්කන්ධයේ පැවැත්ම පමණයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රූපයේ ශූන්‍ය තත්ත්වයට පත් වෙන ඉස්සෝ ධර්මයක් බවට පත් වෙනවා. රූප නිරෝධයක් තියෙනවා. ඕලාරික මට්ටමක පහත පහළම මට්ටමක තියෙන රූප නිරෝධයක් අපිට අත්දකින්නට පුළුවන්. එතකොට නාමය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන පහට කියලා අපි කලින් පාඩයෙන් පෙන්වමු කළා. පංචස්කන්ධ කතාව අනුව කතා කරනවා නම් රූපේ රූපස්කන්ධය කියන්නේ රූපේ කොට වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරම නාම ගොඩ. එතකොට ඒ නාමස්කන්ධයට ඒ කොටස් හතරම ඇතුළත් වෙනවා. මේකම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ වචන පහෙන් වෙනත් ආකාරයෙන් ආකාරයකින් ප්‍රකාශ කරේ. දැන් වේදනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. වේදනා කියන්නේ වේදනා ස්කන්ධය. සංඥා කියන්නේ සංඥා ස්කන්ධය. චේතනා සහ මනසිකාර කියන්නේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අදාළම. මනසිකාර කියන එක මුල සංස්කාර ස්කන්ධයම නේද? <clears throat> චේතනාවත් සංස්කාර ස්කන්ධයට අදාළමයක්. එතකොට පස්ස කියන්නේ විඥාන ස්කන්ධය. දැන් චක්ක සම්පස්ස සෝ සම්පස්ස ආදී කතා කරන විට බුදුරජාණන් වහන්සේ චක්ක සම්පස්සේ විස්තර කරන්නේ චක්කංච පටිච්ච රූපේච උපදී චක්ක විඥාන සින්නම් සංගතේ චක්ක සම්පස්ස සෝත සම්පස්සේ හඳුන්වන්නේ හඳුන්වන්නේ සෝතංච පටිච්ච සබ්දේච උපදී සෝත විඥානං තින්නම් සංගතේ සෝත සම්පස්ස ඇහැයි රූපයේ ගැටීම නිසා චක්ක විඥානය පහළනවා ඒ දෙදෙනාගේ එකතුවට චක්ක සම්පස්සේ කියලා කියනවා එතකොට ඇහැ කියන එක රූපයක් ඇහැට පෙනෙන රූපයත් රූප කොටසක්. එතකොට ඇහැ සහ ඇහැට පෙනෙන අරමුණ වූ රූපය දෙකම රූප ස්කන්ධයට අධ්‍යයනය. එතකොට අර ඒ කොටස් තුනේ චක්කු විඥානයයි ඇහැයි රූපයයි කියන කොටස් තුනටම චක්කු සම්පස්සය කියනකොට චක්කු සම්පස්සය තුළ නාම රූප දෙකම තියෙනවා. දැන් මෙතන නාමස්කන්ධය විතරක් කරනකොට අර රූප කොටස අයින් කරනවා. ඇහත් අයින් කරනවා. ඇහැට පෙනෙන රූපයත් අයින් කරනවා. එතකොට නාමස්කන්ධය කියන්නේ එතන විඥානය. ඒතර කනයි ශබ්දයේ ගැටීම නිසා සෝත විඥානය ඇති වෙනවා. ඒ තෙදනාගේ ඒතර සෝත සම්පස්සේ කියන. ඒ සෝත සම්පස්සේ කියන එකේ නාම රූප දෙකම තියෙනවා. කනයි ශබ්දයේ දෙකම රූප කොටස. එතකොට විඥානයේ සෝත විඥානේ නාම කොටස. අනිත් ඉන්ද්‍රියන්වත් මෙහෙමයි. එතකොට මේ පස්සේ කියන්නේ මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. මනස ගිහිල්ලා මේ අපි යමක් අතින් වල්ලනවා වගේ නේ. මනස යම් ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. මේ ස්පර්ශ කිරීම විඥාන ස්කන්ධයේ ඇතිවීමක්. ඒ වෙන දෙයක් නෙවෙයි. එතකොට එතන කියන්නේ පස්ස කියන වචනයෙන් විඥාන ස්කන්ධ. එතකොට අර වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාමයි කිව්වත් එකයි. නාම ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන කතාවමයි නැත්නම් මේ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන වචන පහෙන් ප්‍රකාශ කරන්නේ. මේක දෙකක් නෙවෙයි එකම ධර්මතාවය. එතකොට මේ නාම ස්කන්ධයේ ස්වરૂපයත් අපි තේරුම් ගන්නට ඕනේ. කය නිසා සිතේ පැවැත්ම, සිත නිසා කයේ පැවැත්ම පවතින ආකාරය Taman තේරුම් ගන්නට මම තේරුම් ගත යුතුයි. ඒක ඕනෑම කෙනෙකුට පහසෙන් තේරුම් ගන්න කාරණාවක්. ඒ නාම ස්කන්ධයේ ස්වરૂපය තමයි රූප ස්කන්ධයටත් වඩා වැඩි වේගයකින් ඇති වෙති නැති නැති යන එක. ඒ අනිත්‍යයට යන එක පහස්යෙන්ම නාමයේ අනිත්‍යතාවය පහස්යෙන්ම තේරුම් ගන්නට පුළුවන්. එක් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා යම් කිසි කෙනෙක් මේ රූපේ ස්ථිර ධර්මයක් කියලා ගත්තත් ඒක තරමක් හරි කමන්නේ කියත ඒක. මොකද රූපේ පීවි හැඩ දෙන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරය. ඒක සමාධි ප්‍රඥා දිනු කෙනෙකුටයි දකින්නට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. අන් කෙනෙකුට මේක නිරන්තරයෙන්ම එක විදිහට පවතින දෙයක් වගේ ඒකේ හැට පේන. නමුත් නාමයේ දේශ බැලුවොත් තමන්ගේ සිතේ නාමස්කන්ධයේ දේශ බැලුවොත් එක ශ්‍රණයක්වත් ඒක පවතින්නේ නැහැ. ඒක සෑම ශ්‍රණයකම අනිත්‍යයට යන ආකාරය දකින්නට පුළුවන් ඒක නිසා නාමස්කන්ධය නිත්‍යයි කියලා ගන්නවා නම් ඒක මාමුලාව කියලා බුදුජානක මහසේ දක්වලා තියෙනවා. මේ නාමස්කන්ධය අපි වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා ඇති වෙති නැති වෙන තියෙනවා වේගවත් ක්‍රියාවලියක්. ඒ මොනවා හිතේ තියෙන වේගවත් ප්‍රමාණය වේගය මනින්නට උපකරණයක් ලෝකේ නැහැ. අතිශයින්ම කියන්නට බැරි තරම් වේගයකින් ඒක වෙනස් වෙයි වෙනස් වෙයි නැතිමින් නැතිමින් යන්නේ. ඒ වේගවත් ක්‍රියාදාම නිසා මේක ඒකීය ධර්මයක් වශයෙන් එකම ධර්මයක් වශයෙන් කෙනෙකුට පැටහෙනවා පේනවා. ඉතින් ඒක එහෙම වුණාට ප්‍රඥාවෙන් සමාධියෙන් දකිනකොට අපිට පුළුවන් මේක නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය දකින්නට. වේදනාව ගත්තත් වෙනස් වෙනවා, සංඥාව ගත්තත් වෙනස් වෙනවා, සිත තුළ පවත්නා වූ සංස්කාර ගත්තත් වෙනස් වෙනවා, විඥානය ගත්තත් වෙනස් වෙනවා. විඥානය කියවම චක්කසෝත ගාන ජීවා පාය මනෝ කියන විඥාන කොටස් හය මේට අන්තර්ගතයි. නැත්නම් අර පස්සේ කිව්ව දේ විඥාන ස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන වේදනාව, සංඥාව ඒ වගේම චේතනා මනසිකාර මේ සියල්ලම වහවහ බිඳි බිඳි ඇති ඇති නැති නැති යන මේක අනිත්‍යයි කියලා දකින්නට පුළුවන් වන්නට ඕන නාමස්කන්ධය. ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි මේ මමයි කියලා හිතන්නේ මගේ කියලා දේ මම මගේ කියලා හිතන එකක් නාම ධර්මයක්. වෙන දෙයක් නෙමෙයි මේක ආත්මයක් කියනවා මෙතන ඉෂ්ටයක් ඉන්නවා පුරුෂයෙක් කියනවා ආදී වශයෙන් යම් කෙනෙකුගේ සංකල්පනාව සංඥාවක් ආදී දේවල් කියන ඒ ඔක්කොම තමයි නාම ස්කන්ධයට ඇද්දම ඒවා ඒ අයගේ පුද්ගලයන්ගේ සිත තුළ පවත්නව සිටිවිදී නාම ධර්ම පමණයි වෙන දෙයක් නෙමෙයි තමන්ගේ ඇඟ සාරගෙන මේ මගේ ඇඟ කියලා හිතනවා නම් ඒක තමන්ගේ සිටිවිදී ධර්මයක් පමණයි ඒ නාම ධර්මයක් පමණයි වෙන දෙයක් නෙමෙයි ඉතින් නාම ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන සත්‍ය වශයෙන් වෙන දෙයක් නෙමෙයි ඒක නිසා Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ මේ නාමස්කන්ධය ඒකාන්තයෙන්ම අනාත්මයි කිය. මෙහි තියෙන ආත්ම ස්වરૂපයට බොහෝ දෙනා මුලා වෙනවා. සබ්බේව වස්මන්නගෝ. චිත්තස්සේක ධම්මස්ස සබ්බේව වස්මන්නගෝ. මේ සිත මේ නාම ධර්මයට ලෝකේ සත්ව හැම කෙනාම වසඟ භාවයටපත් වෙනවා. ඒකෙන් මුලාවටපත් වෙනවා. මොකද සිතේ ස්වરૂපය අවබෝධ කරගන්නට නැහැ කිසිසාවක්. රහත් වන තෙක්ම මේ මුලාව පවතින කෙනෙක් වෙන්නේ සිත තුළ. එමේ නිසා මේ මේ නාම ස්කන්ධය මේ ඔක්කොම ආත්මයි කියලා තේරුම් ගන්නට යනාත්මයි කියලා තේරුම් ගැනීමට මේ නාම ස්කන්ධේ ඇතිවීමේ හේතුව දකින්න තොන සමුදේ. මේ මේ හේතුන් නිසා මේ නාමය ඇති වෙනවා කියලා. අර වේදනා සංඥා සංඛාර කියන තුනම ඇතිවීමේ හේතුව වශයෙන් බුදුජානක වහන්සේ දක්වලා තිබෙන්නේ පස්සේ ඒ වගේම විඥාන ඇතිවීමේ හේතු වශයෙන් උන්වහන්සේ දක්වලා තියෙන නාම රූප. ඉතින් මේ එකම හේතුව නෙවෙයි ප්‍රධාන හේතුව දක්වා දෙන්නේ මේවා ගැන දීර්ඝ වශයෙන් මෙවැනි දේශනාවකදී විස්තර කරන්නට බෑ. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනකොට විස්තර වශයෙන් අවබෝධ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රධාන හේතුව පමණයි තවත් හේතු රාශියක් මේවා මේ නාමස්කන්ධයන් ඇතිවීම සඳහා උන්පත්‍ය වෙන බව Tamanට තේරෙනවා. එතකොට ඒ නාම ධර්මයන් ඇතිවීම ගැනීමට යම් යම් ප්‍රත්‍යවන හේතු වන කරුණු තියෙනවා. හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයන්. හැර මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණ ඒ අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. වේදනාව ගත්තත් තමන් වේදනාව විඳිනවා මගේ වේදනාවක් නෙවෙයි. මම වේදනාව විඳිනවා නෙවෙයි. හේතුන් නිසා හටගත් ඵලයක්. සංඥාවක් වුණත් හේතුන් නිසා හටගත් ඵල සංස්කාර කියන තේමයි විඥානය කියන එකත් හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. Tamanට ඕන විදිහට ඇති කරගන්නටත් බෑ. Tamanට ඕන විදිහට නැති කරගන්නටත් බෑ. හේතුන් තියෙනකොට ඇති වෙනවා. හේතුන් විදී යනකොට නැති වෙනවා. ඒකයි ඒකේ ස්වરૂපය. ඒ වගේ ඒ වගේ ස්වરૂපයක. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගත යුතුයි. ඊට අමතරව මේ නාමස්කන්ධය දුක්ඛ ධර්මයක් කියලා අවබෝධ කරගන්නවා. යම්තා දුක්ඛ අපි අත්දකිනවා නම් අත්දකින්නේ නාමස්කන්ධයේ පැවැත්ම පවතින තේ. පවතින තාක් පමණයි. අපි දැන් මෙතන ඔක්කොම සීනටි කළා නම් අපිම දවස් 3-4 සීනටි කළා නම් සම්පූර්ණයෙන්ම ඒ දවස් 3-4 කාල පරිච්ඡේදය තුළදීම අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. සැපක්වත් දුකක්වත් මඳාක්වත් මොනම එකක්වත් නැහැ. සිත නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සිතේ ක්‍රියාදාමයේ පවතින නිසා තමයි යම්තා දුක් අපිට අත්දකින්න සිදුවන්නේ. රූපස්කන්ධය තුළින් ඇතිවෙන දුක් පවා ඒක කාය කාය කායික දුක් වේදනා පවා අපිට දැනෙන්නේ මනසට. කය කය ඇති වුණාට ඒක නිසා මේ සියලුම නාමස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් උපදවන උපදවා දෙන සමුදය වන්නේත් නාමස්කන්ධය දුක වන්නේත් නාමස්කන්ධය මේ විදිහට දුකක් සහ දුක්ඛ සමුදයක් වශයෙන් මේ නාමස්කන්ධය පැහැදිලිව අවබෝධ කරගත යුතු වෙනවා එන්න මේ විදිහට නාම කියන එකයි රූප කියන එකයි පිළිබඳව මම මේ තාම සරලව කෙටියෙන් කිව්වේ විස්තර වශයෙන් කතා කරා නෙවෙයි ගැඹුරෙන් කතා කරා නෙවෙයි. එතකොට මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්නට ඕනේ. මෙතන නාමයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා කියලා. මේ දෙක අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි ඒ යත්තේ. එතකොට අපි උදාහරණ වශයෙන් කතා කරනවා නම් ධාතු මනසකාර භාවනා කියලා හිතමු පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් දකිනවා කියන්නේ ඒ පඨවි කියලා දකින්නේ අපි සිතේ පඨවි ධාතු රූප කොටසක් පඨවි ධාතු කියලා හඳුනාගත්තේ සිතින් ඒක නාමයක්. එතනත් නාම රූප දෙයක් තියෙනවා. නැත්නම් තේජෝ ධාතු, වායු ධාතු ආදී වශයෙන් හඳුනාගත්තේ සිතින්. ඒ වගේම හඳුනා ගැනීමට බඳුන්වූ තේජෝ වායු ආදී කොටස් රූප. මේ විදිහට නාම රූප වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන් වගේ. දැන් ආස්වාස් ප්‍රසවාස කියලා භාවනා කරනවා නම් ආනාපාන සති භාවනා කරනවා නම් ආස්වාස් ප්‍රසවාස සහ මුළු කයම වර්ගන සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී භාවනා කරනවා නම් මුළු කයම වර්ගන භාවනා කරන විට ආස්වාස් ප්‍රසආතන් මුලකය දෙකම රූපස්කන්ධයේ පැය ධර්මයන් ඒවා දකින හිත එවනම් ස්කන්ධයේ මේ සිත කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරදම පොදු වචනයක් වශයෙන් එකපට විභාගිතා කරේ. එතකොට ඒ විදිහට දැන් පින්බෙන හැකලින් භාවනා කරනවා නම් පින්බෙන හැකලෙන රූප උදල කොටස නැත්නම් ශරීරයේම පිම්බෙන හැකිලෙන මුළු ශරීරයම. ඒ පිම්බෙන හැකිලෙන වායු දහතර සහිත මුළු ශරීරයම රූප ඒක දකින සිට නාමයි. මේ විදිහට නාම රූප වශයෙන් හඳුනන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් වෙනකොට අපි භවනා කරන සාධ්‍යයක් හැනෙවිත එනවා එනවා කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවදිවල කියලා තියෙනවා එතකොට මේ ශබ්දය සාධ්‍යය කියලා මෙනෙහි කරනකොට අපි එතන තියෙන නාම රූපයක් දකින්නට ඕන කන ශබ්ද රූපයක් කනට හැන ශබ්දයේ රූපයක් දැන් මේ ශබ්දය ඇසුනට පස්සේ සෝත විඥානයේ ඒක අපිට හඳුනා ගන්න බැනුණා දැනීමක් පහළ වෙනවා මේ දැනීම මේ සිත නාමයක් ඒ විදිහට නාම රූප වශයෙන් වේදනාවක් දැනෙනවා උදාහරණයක් දුක් වේදනාවක් දැනෙනවා දුක් වේදනාව දුක් වේදනාව කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවස්ථාවේදී කියනවා ඒ වගේම රත් වෙනවා තද වෙනවා වගේ දේවල් වෙනකොට ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා මේ දේත් නාම රූප ටිකක් දිනුනාට පස්සේ වෙන වශයෙන් දකින්නට ඕන දැන් භාවනා කරන තැනක රත් වෙනවා නම් ඒ රත් වෙනවා කියන්නේ තේජෝ දාත ඒක රූප කොටසක් ඒ රත් වෙනවා කියලා දැනෙන නාමයකින් ඒක ඒක සිත ඒ නාම ස්කන්ධයට ඇද්දම්ය ඒ වගේම තමයි තද වෙනවා නම් යම් කිසි ශරීර කොටසක් ඒ පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය මුදු ගතිය ආදී. එතකොට මේ පඨවි ධාතුව එතන අපිට හමු වෙනවා ඒ අරමුණ. ඒක දකින්න සිත නාමයේ නැත්නම් අපි තම වේදනාවක් දැනෙන දුක් වේදනාවක් කියලා ඒ ශරීරයේ යම් කිසි කොටසක දුක් වේදනාවක් දැනෙනවා ඒ ශරීර කොටස තමයි රූපේ දැනෙන දුක් වේදනාව තමයි නාමය මේ විදිහට භාවනාවට ගන්න ලබන එනු ලබන සෑම අරමුණක්ම අනාම රූප වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලාගෙන බලාගෙන යනකොට Tamanට පැහැදිලිවම පෙනෙන්නට ඕන මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා මේ දෙක හැර තව මොකක්ද තියෙන්නේ මෙන්න මොකක්වත් නැහැ නේද කියන කරුණ. ඒ කියන්නේ නාම රූප හරියට පැහැදිලිව පෙන්වන්නට පස්සේ වෙන් කරලා බලන මේ නාමයේ හැර රූපේ හැර තවත් මොකක්වත් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තියෙනවද කියලා. මම කියලා ගන්නට හරි මගේ කියලා ගන්නට හරි එහෙම යම් කිසි හැඟීමක් හරි දැනීමක් හරි සියුම්ම සියුම් දැනීම මාත්‍රයක් හරි තියෙනවනේ ඒකත් නාමස්කන්ධයට ඇබ්බැහි ඒ කියන්නේ යන්නට පුළුවන් අන්තිම පහළම යක්ෂකම තත්ත්වයට සිට ගිහිල්ලා නිසල වෙලා ඉතාම සියුම් දැනීමක් තිබුණා ඒකක් නම් දන්නේ. මුළු ශරීරයම නොපෙනී ගොස් කළුවරක් වැටෙනවා වගේ ගිහිල්ලා යම් කිසි ආකාශමයක් නැත්නම් කළුවරක් වගේ දෙයක් පේනවනම් ඒක හිතට පෙනී යන නාම ධර්මයක්. මේ විදිහට නාම රූප වෙන්කර කර වෙන්කර කර බලන්නට. ඉතින් පංචස්කන්ධය වුණත් නාම රූප වශයෙන් බලන්නට පුළුවන් රූපස්කන්ධයේ මේකයි ඒක දකින්න සිත නාමයේ මේකයි වේදනාව මේකයි ඒක දකින්න සිත නාමයේ මේකයි වේදනාව දකින්න සිත නාමයේ දෙකම නාමයේම ඒක ඇතුලේ තියෙන කොටස් වෙන් කරලා දකින්න එකක් මින්මම කියන්නේ. වේදනාව දකිනවා වේදනාව දැනෙන දැනීම දකිනවා වේදනාව කියලා හඳුනාගත් සංඥාව දකිනවා එතකොට මේ වේදනාව කියලා අපි කලින් සාමාන්‍ය සිතුවට දැන් මේ වේදනාව තුළ තියෙන විශේෂ නාම කොටස් වෙන් කරන්නට පුළුවන් වෙනවා එතකොට සංඥාව කළත් එහෙමයි සංස්කාර ගත්තත් එහෙමයි මේ විදිහට ඒවා වෙන් කරලා වෙන් කරලා බලනකොට පංචස්කන්ධයේ වෙන් වශයෙන් දකින්නට පුළුවන් රූපය වෙනම දෙයක්ද වේදනාව තවත් දෙයක්ය සංඥාව තවත් දෙයක්ය සංස්කාර තව වෙනම ධර්මයක් නෑ විඥානය තවත් ධර්මයක් කියලා මේ කොටස් පහ තමයි පැහැදිලිව අත්දකින්නට පුළුවන් මේ පැහැදිලිව අත්දැක්කාට පස්සේ දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන එක සිත නාම ධර්මයක් කියලා Tamanට තේරෙනවා රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බලන්න රූපස්කන්ධය කියන්නේ තමන්ගේ සිතට පේනවා රූපේ නැත්නම් සිත ගිහිලා ස්පර්ශ කරන පස්ස කියලා අර සිත නාමයේ විස්තර කරනට පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන පස්ස කියන්නේ මනස ගිහිලා ස්පර්ශ කිරීමක් ඇති වෙනවා ඒ ස්පර්ශකලේ නැත්නම් රූපය අපට සිතට පෙනෙන්නේ නැහැ කියන්නේ හිතින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කළේ නැත්නම් රූපේ අපට අරමුණක් වන්නේ නැහැ. ඒක නිසා මේක හරියට පැහැදිලිවම පේනකොට Tamanට තේරෙන්නේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් කියලා. දැන් නාම රූප වල ගැඹුරු අවස්ථාවක් අපි කතා කළේ සෑම රූපස්කන්ධයක්ම නාම ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ චිත්තය ගිහිල්ලා ස්පර්ශ කරේ නැත්නම් කිසිම රූප කොටසක් අපේ සිත තුළ තෙනෙන්නේ රූප පැත්තට පාඩුවේ පවතින එක වෙනම දෙයක් අපේ සිතට අරමුණක් උනේ නැති රූප කිසිම ආකාරයෙන් අපේ අනුව බලනකොට වැදගත් භාවයක් නැහැ. දැන් මේ ලෝකේ කොයි තරම්නම් සද්ධර්මණු මේ අවස්ථාවේ තියෙන තා ප්‍රිය ජනක සද්ධර්මණු ඇති. නමුත් ඒ එකක්වත් අපිට අරමුණු වෙලා නැහැ. ඒක නිසා සද්ධාරම්මන බාහිර ලෝකයේ තියෙන ශබ්ද අපිට දැන් අරමුණක් වෙලා නැහැ. මොකද අපේ මනස ගිහිල්ලා ස්පර්ශ වෙලා ඒ පිළිබඳ සිතේ තියෙන නිසා. නැති නිසා. මේ ලෝකේ ප්‍රිය ඉතාම ප්‍රිය රූපයත් අනන්තවත් තියෙනවා මේ අවස්ථාවේ. නමුත් ඒකක්වත් අපේ සිතට අරමුණු වෙලා නැහැ. ඒක නිසා එකක්වත් ඒ රූප අපේ ලෝකේ අනුව බලනකොට Tamange ලෝකේ අනුව බලනකොට රූපාරම්මන නෙවෙයි. ශබ්ද තියෙනවා, ගන්ධ සුවඳ තියෙනවා, රස තියෙනවා. ඔය එකක්වත් දැන් මේ අවස්ථාවේදී මේ ඇගේ සිත තුළ ආරම්භය අරමුණු නෙවෙයි. ඒ අරමුණු පාහක වශයෙන් ලෝකේ පවතිනවා. නමුත් මේ ඇගේ సంతානය තුළ ඒ අරමුණු අරමුණු විද්‍යමාන වන්නට නම් සිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕනේ. පස්ස පස්සේ ඇතිවන්නට ඕනේ. සිත ස්පර්ශ කරේ නැත්නම් කිසිම අරමුණක් ලෝකේ නැහැ. එතකොට තමන්ගේ රූපස්කන්ධයේ දෙස මනසින් බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මේ රූපය කියන්නේ මොකක්ද කියලා කියනකොටම පැහැදිලිවම තමන්ට තේරෙන්න ඕනේ රූපය මොකක්ද කියලා බලනකොටම තමන්ට තේරෙන්න ඕනේ මෙතන තියෙන්නේ නාමයක් නේ කියලා. මේක හරියටම දැක්කොත් එහෙම රූපේ සම්පූර්ණයෙන් ඝන කලවරක් වෙනවා වගේ නිවිලම යනවා. ඒ කියන්නේ හෙව්වත් හොයන්නට බැරි තරමටම නිවිලා යනවා. ඒ කියන්නේ පන්නික්කරම රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන් රූපයක් නාමයක් කියන අවබෝධයේ ඇති වෙලා ඒක හරියට ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්න. මේක අත්දැක්කොත් එහෙම Tamanට තේරෙන්නට ඕනේ Tamanගේ සිතිවිලි ඇතිවීමක් හැර ලෝකයක් නැහැ කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ සිටිවිලි ඇති වුණොත් විතරයි Tamange సంతානය තුළ ලෝකයක් බාහිර ලෝකයක් හරි අභ්‍යන්තර ලෝකයක් හරි विद्यमान වන්නේ. Tamange රූපස්කන්ධයක් දැන් මෙතන නොපෙනී ගිය සිතට නිතර නොපෙනී ගියාට පස්සේ Tamanට තේරෙනවා මේ රූපේ කියන එක තනිකරම නාම ධර්මයක් ඒකයි නේ නොපෙනී ගියේ. එතකොට තමන්ගේ පුතාගේ වදුවගේ වයදවල් දරුවල් කාර් යාන වාහන කිව්වත් ඔක්කොම සිතින් ගිහලා ස්පර්ශ කළ දෙද්දා ඒවා විද්‍යමාන වන්නේ සිත ඒවනේ සිත නිරුද්ධ වුණා නම් ඒ වගේන් ඒවා පැත්තක තියෙන පොදු අර ලෝක ධර්ම පමණයි ස්කන්ධ ධර්ම පමණයි තමන්ගේ සිතට ඒවා කිසිම අරමුණක් වන්නේ දෙවියෙක් ගත්තත් එකයි බ්‍රහ්මයෙක් ගත්තත් එකයි මාරයෙක් ගත්තත් එකයි අමනුෂ්‍යයෙක් ගත්තත් මේ ඔක්කොම දේවල් ගැන අපි හිතනකොට අපේ සිත තුළ සිතිවිලි ටිකක් ඇතිවීමක් ඇර මෙතන වෙන්නේ දෙයක් නෑ. මේකෙන් අදහස් කරන්නේ දෙවිවරු නෑ, බ්‍රහ්මයෝ නෑ, මාරයෝ නෑ කියන කතාව නෙවෙයි. අපි පරමාර්ථ වශයෙන් ධර්මතාවයේ නාම රූප ධර්මයන් දකිනකොට දකින්නට ඕනේ. Tamange සිත තුළ මේ නාම ධර්මයන් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන කරුණ. ඕනෑම දෙයක් පිළිබඳ ඒකයි. සත්‍ය ඒකයි. එතකොට මේ නාම ධර්ම ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැතිනවා වේගෙන් ඇති වෙති පැවති පැවති නැති නැති යනවා එහෙම වේගෙන් ඇති වෙති පැවති පැවති නැති නැති යන මේ නාම ධර්මයන් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මගේ ආත්මයක් කියලා ගන්නවා නම් මේක සුඛයි මේක සුභයි මේක හොඳයි කියලා ගන්නවා නම් මේවා ප්‍රාර්ථනා කරනවා නම් භවයේ රැඳීමට කැමැත්තක් මේ ඔක්කොම නාම ධර්මයි අන්තික ඊවැගේ ස්වરૂපෙම ඒවත් නැති වෙනවා පවතිනවා නැතිව මේ ඇති වෙන පවතින නැති වී යන මේ නාම ධර්මයන්ගේ ශීර්ෂවන කිසිවක් නෑ ඔක්කොම පහම් නිවනාසේ දිවි ගියා අපි දැන් පහම් පහක් දැල් වෙනවා මේ පහම් පහ අපි සම්පූර්ණයෙන් නිවනවා නිවුවට පස්සේ පහම් පහක් දැල්ලි දැල්ලි තිබුණා නමුත් ඒ තිබිච්ච දැල්ලවල් ඒ ආලෝකවල ඒ ගින්දර ඒ තේජෝ ධාතු මොකක්වත් නැහැ. නැවත දැල්වෙන එක වෙනම දෙයක්. එනවට දැල්වුවාට පස්සේ වෙනම ආලෝක දැලි දැල්වල් පහක් තියෙන්නට පුළුවන් තේනවා. නමුත් අර කලින් තිබුණේව නැත්තටම නෑ. කොච්චර අලුතෙන් ඇති වුණත් නැති වෙච්ච දේ නැති වුණා, නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. අනිත්‍යයට වඩා නිරුද්ධ වීම ගැඹුරු දර්ශනයක්. එතකොට මේ විදිහට තමන්ගේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මෙතන මම කියලා ගන්නට ආත්මය කියලා ගන්නට කිසිවක් මේ කරන්නේ. සියල්ලම හිස්. ඒ හිස් භාවයකට හේතපත් වුණා නම් ඒ හිස් භාවයේ පවා නාම ධර්මයි. ඒ හිස් භාවයට අරමුණු වන්නේ ආකාශය නම් අභ්‍යවකාශය නම් අභ්‍යවකාශය කියන එක ආකාශ ධාතුවට අයත් එකක්. ඒකත් රූප ධර්මයක්. ඒ ඒ රූප ධර්මය කියන්නේ Tamange සිත ගිහිල්ලා ඒක ස්පර්ශ කිරීම නිසා වැටෙන එක. එතන තියෙන නාම ධර්මයක්. ඒ කියන්නේ සිතයි අරමුණයි දෙකම නාම ධර්මයක් බවට පත් වන්නට ඕන ඒ නාම ධර්මයක්. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එසේ වූ කල මොකක්වත් ඉතිරවන්නේ මම මගේ කියලා ගන්නට කියන පැහැදිලි අවබෝධය සම්මන්ත අත්දකින්නට පුළුවන් වන්ද ඒ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් අත්දැකීම තුළින් මේ ආකාරයෙන් කටයුතු කරලා ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් එක් ආකාරයක් අපි ප්‍රකාශ කරන මෙහෙම අහසේ අත්දැකීමක් ලැබුවොත් අපට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියපෝ කාටේක සම්පූර්ණ සත්‍යතාවය එස්තාවතාවෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා ඡවේතවා උපපජේතවා එස්තාවතා අධිවචන වදෝ එස්තාවතා නිර්තිපතෝ එස්තාවතා විඤ්ඤාතිපතෝ එස්තාවතා පඤ්ඤාවතරං එස්තාවතා වට්ටම් වත්තේ ඉත්තත්තම් පඤ්ඤපනාය යදිදං නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති කියන එක Tamanටම පැහැදිලිව පේන බුදුහාමුදුරේ දේශනා කරපු එක Taman අත්දකිනවා ඒ කියන්නේ මේ ලෝකයේ යම් කිසි ආකාරයකින් අපි උපදින අය දි රාජා දරාවට දරාවටපත් වෙන අය යායේතවා දීයේතවා මේතවා මිය යන අය තවේතවා චුත වෙන අය උපපජ්ජේතවා නැවත උතනක උපදින අය ආදී වශයෙන් අපි ප්‍රකාශ කරනවා නම් එන්නේ නැත්තම් මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් උගතෙක් නෝගතෙක් විලේඛකෙක් පඬිතෙක් ආදී ව්‍යවහාර කරනවා නම් නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර කියලා මේ පංචස්කන්ධ ධර්මයක් කියලා අපි කියනවා නම් මේ ආදී විවිධාකාරයෙන් කතා කරනවා. නැත්නම් මේ සංසාරය කියලා අපි කියනවා. මේ ඔක්කොම කියන්නේ මොකටද දන්නවද? අංකිසයකට නෙවෙයි. යදිදන් නාම රූප සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. නාම රූප දෙක ප්‍රතිසන්දි විඥානයේ සමග එක එකිනෙකට උපකාරමමින් පවත්නා වූ ක්‍රියාදාමයකට කියන අදි වචනපතෝ වෙනත් වචනයක්. මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන. ඒ කියන්නේ අපි විවිධ නම් වලින් සංඥා වලින් හඳුනා ගන්නවා. අධිවචන නිරුත්ති පඤ්ඤාති කියන්නේ සම්මුති. අපි ලෝකේ නොඑක් දේවල් වලට සම්මුති දා ගන්නවා. අපේ නම් ඔක්කොම සම්මුති. ඒ හොඳයි ලස්සනයි කැතයි උසයි මහතයි කළුයි සුදුයි ඔක්කොම සම්මුති. නැත්නම් මේ ආලාසවල ආසවලාදී ඔක්කොම සම්මුති. පඤ්ඤාවට නැත්නම් මේවා රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් මේවා නාම රූප නැත්නම් මේවා හේතුඵල ඔක්කොම ප්‍රඥාවෙන් අපි අපේ භාවනා පැත්තට අනුව බලනකොට දකින්න යන ගන්තා දේවල්. නැත්නම් ඉස්සත වට්ටම් වතදී දැන් ඉස්සතය පඤ්ඤපනා මේ සංසාර මුත්තේ පැනවීම සඳහා මේ මේ දේවල් කියලා අපි පණවනවා. මේ ඔක්කොම සිතේ පවත්නා වූ නාම රූප සහ විඥාන නාම රූපේ සහ විඥාන කියන දෙක ඒ කියන්නේ නාම රූප දෙකයි ප්‍රතිසන්ද විඥානයේ දිගින් දිගට පැවැත්මයි කියන කරුණු දෙකේ දිගින් දිගට ගමන් කිරීමේ ක්‍රියාදාමයට කියන වෙනත් වචනයක්. ඒ උපදිනවා, මැරෙනවා, දිරනවා, නැවත උපදිනවා මේ ඔක්කොම ඒ සඳහා කියන දෙයක්. එතකොට පැහැදිලිවම Tamanට තේරෙනවා මෙතන නාම රූප ධර්මයන් මේ ව්‍යාකාරයෙන් ක්‍රියාත්මක වී ක්‍රියාත්මක වෙනවා. මේ මේ හේතුන් අනුව මේ මේ රූප නාම රූප ධර්මයන් මේ විදිහට ඇති ඇති නැති නැති වෙනවා. මේවා කෙරේ පැහැදිලි අවබෝධයක් නැති මුලාව නිසා නුබෝධේ නිසා ඒ අවිද්‍යාවෙන් බර වෙච්ච නිසා මේවා සත්‍ය වශයෙන් පුද්ගලිය වශයෙන් ආත්ම වශයෙන් අරගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන මේවා පවත්වාගෙන යාමට ආශාවෙන් බරිත වෙලා භව සංසාරයෙන් බැඳිලා තන් අවිද්‍යාවෙන් මුලා වෙලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට සංසාරේ පුරා මේ විදිහට පැවතගෙන පැවතගෙන පැවතගෙන ආවා ඉදිරියටත් මෙලෙසින්ම පැවතගෙන යනවා මේ මුලාව තිබෙන තාක්කල් කියලා ඒ කරුණ පව අපට ඕන නම් දකින්නට පුළුවන් මේ විදිහට මේෙන් ඇති වෙන ගැඹුරු ගැඹුරු අවබෝධ කවතාවුද විශාල අවබෝධ කොටසක් තියෙනවා ඒවා මේ දේශනාවට ඇතුළත් කිරීමෙන් කිසිම පළක් නැහැ ඒ නිසා මේ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි ද්වේෂය ඇති කර ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට පුළුවන්. සබ්බසෝනාම රූපස්මින් යස්සනත්ති මමායතං අසතාචන සෝචති සවේ භික්ඛුති උච්චති කියලා ගාථාවක් දක්වලා තියෙන ධම්මපදේ සබ්බසෝ නාම රූපස්මින් මේ සීලූම නාම රූප ධර්මයන් කෙරෙහි යක්ෂණත්යයි මම එතන් යම් කෙනෙකුගේ සිත තුළ මමායනයක් නැත්තම් මම කියන හැඟීමක් මගේ කියන හැඟීමක් නැත්තම් අසත්‍යාචන ශෝචති මේවා කැඩෙන විට බෙදෙන විට නැති වෙන විට ශෝක කරන්නේ නැත්තම් සවේ වික්‍රෝති උච්චති එවැනි කෙනා ඒකාන්ත වශයෙන්ම වික්ෂොක්ක කියලා ප්‍රකාශ කරනවා කියන එකයි ඒ ගාථාවේ තේරුම. ඒක නිසා මේ සියලුම නාම රූප ධර්ම නාම රූප වශයෙන් ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකිනකොට මේවා පිහිනකොට බින්දෙනකොට නැති වෙනකොට කැඩෙනකොට කිසිම හිතට දුකක් වේදනාවක් පරිලාහයක් සංతాපයක් දැකෙන ඇතිවන්නේ මොකද හේතුව සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පතේ සංඛාර විභවිස්සන්තේ තත්තකා පරිදේ වෙනා බුදු නාම රූප ධර්මම සුද්ධ සංස්කාර ධර්මම ඇති වෙනවා බුදු නාම රූප ධර්මම හොද සංස්කාර ධර්මම පවතිනවා හුදු නාම රූප ධර්ම හුදු සංස්කාර ධර්මම නිරුද්ධ වෙනවා සත්‍යකා පරිදේවනා ඒක හරියට අවබෝධ වුණාට පසු එවිලා කවර නම් පරිදේවයක්ද කියන එක ඒ ගාථාවේ සරල අදහස. එතකොට මේ විදිහට ඒ කරුණු පැහැදිලි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට මේ දක්වා අපි කියන ලද ධර්ම කරුණු කෙටි සාරාංශය දැන් ප්‍රකාශ කරනවා. අපි මේ නාම රූප ගැන සර්ග දේශනාවක් ඉදිරිපත් කළේ එතකොට නාම රූප කියන එක ඉතාම කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් කමංගේ කය කියන්නේ රූපේ සිත කියන්නේ නාමය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ නාම රූප විස්තර කරන විට සිත කියන එක විස්තර කළේ නාම කියන එක විස්තර කළේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කොටස් පහටයි දාලයි. ඒකම තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි කතා කියන්නේ කියන එක අපි පෙන්වන්න කළා. එතකොට රූපස්කන්ධයේ මූල ධාතු හතරක් සහ මූල ධාතු හතරෙන් ඇති උපාදාය රූපයක්. රූපස්කන්ධයේ ධාතු වශයෙන් රූපස්කන්ධේ මේ ආකාරයෙන් ධාතු වශයෙන් නැත්නම් ඉන් පිළිකුල් කොටස් වශයෙන් දැකලා ඒ රූප කොටස් වල තියෙන ධාතු අතර වෙන් කරන්න පුළුවන් වුණාට පස්සේ ඒ පිළිබඳ ඒ රූපයේ සිට සම්පූර්ණ නොඇටි යාම නිසා රූප නිරෝධයත් අත්දකින්නට පුළුවන් බව පෙන්වන කලා නාමස්කන්ධයත් මේ විදිහට අනිත්‍ය දුක්ඛ නාම ආදී වශයෙන් දකින්නට ඒ කියලා ප්‍රකාශ කළා ඒ නාමස්කන්ධයේ සහ රූපස්කන්ධය පැහැදිලිව දකින්නට පුළුවන් වුණාට පස්සේ නාම රූප වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර භවනා කරන්නට පුළුවන් එසේ කළාට පස්සේ රූප පංචස්කන්ධයේ දේශ තමාගේ අවධානය යොමු කළොත් රූපස්කන්ධයත් නාමස්කන්ධයත් බවට පරිවර්තන ආකාරය දැක්කොත් එහෙම එවිදී මුළු ශරීරයම සම්පූර්ණයෙන් ඝන කවරක් වෙනවා කියන නිවි යනවා මේක පස්සේ තුන්නේ නාම ධර්ම පමණයි මේ නාම ධර්ම හැර මේ ලෝකයේ කිසි දෙයක් නැහැ නාම ධර්ම ඇතිවීමක් නැතිවීමක් ඇති වී පැවතී නැතිවීමක් හැර වෙන ලෝකයක් කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. එතකොට ඒ නාම ධර්ම ඇති වෙලා පැවතලා නැති වෙලා යනකොට මේ ආත්ම කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයෙන් දකින්නට පුළුවන් නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් අත්දැකලා එතකොට නිවන සැසෙන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට කටයුතු කරන තුනේ නාම රූප යම්ගේ ක්‍රියාදාමය නිසා ඒ නාම රූප ධර්මයන් විඥානයේ එකතුව ප්‍රතිසන්දි විඥානයේ එකතුව දිගින් දිගට පැවතගෙන යාම නිසා තමයි මේ සංසාර වෘත්තේ පැනෙන්නේ කියන කරුණක් දකින්නට පුළුවන්. ඒ විදිහට ඒක නිසා නාම රූප පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න නාම රූප පටිච්චේද ඥානය ඇති කරගන්න බලන්න. එසේ කටයුතු කිරීමෙන් මේ ඇයට දෙවෙනි සංසියුට වාසනාව ශක්තිය ලැබේවි. නැයිසෙම වේවා කියලා ආශිර්වාද කරන මෙම දේශනාව දැන් නිම කරනවා අපි දෙවියන් පින් දෙමු ආකාශත්තා කියන පාඩේ කියමු.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 මේ කල සීලම කුසල සම්පේ මේට නිවන සම්සේවට වාසනාව ශක්තිය උදා වේවා.